තව මේ ප්‍රශ්නේම උද්‍යව්‍ය ඥානයේ පිළිබඳව දැන ගැනීමට කැමැති කියලා විග්‍රහ කරනවා මේක ඕතරම් විස්තර කරලා තියෙන ඒවා. ඉතින් මේක පොත්වල තියෙන විග්‍රහයට අනුකූලවත් උදය කියන්නේ මොකද්ද වැය කියන්නේ මොකද්ද කියන එක විග්‍රහ කරලා තියෙනවා. ඉතින් උප්පාද වය ධම්මිනෝ කියන මේ වචනේ තරගෙන ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා කියන වට්ටමකින් මේක සීමා කරගෙන කර්මස්ථානයක් කරගන්න හදනවා. හැම දෙයක්ම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මිසක් පැවැත්මක් නැහැ කියලා මෙහෙම විතරක් විග්‍රහ කරන්න හදනවා. ලෝක සත්‍යයට මොනවා කිව්වත් හරියන්නේ නැහැ උට යථාර්ථය අවබෝධ වුණේ නැත්නම්. උට මිදෙන්න බෑ. ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා විතරයි ඔගේ එකකවත් පැවැත්මක් නැහැ කියන තැන හිටියට. පැවැත්මක් නැති වුණා කවන්නේ ආස්වාදීන මට්ටම තිබුණා හොදලම ඇතිනේ කියන දෙන්න හිතේනවා. අන්තිමට. ඒකෙන් වළක්වන්න බෑනේ. පැවැත්මක් නැති වුණත් එකයි මොනවා වුණත් එකයි මේක ඇසුරු කරනකොට මේ ආස්වාදය ලැබෙනවනේ. මට ඕනේ ආස්වාදේනේ. ලෝක සත්‍යය ඉන්නේ මෙන්න මෙහෙම තැනක. එනං ආස්වාදයා බලාපොරොත්තු වෙන ලෝක සත්‍යය යමකින් ආස්වාද දෙනවද? ඔව් ඒකට කැමතියි. අන්න ඒකේ අසාරත්වයේ පෙන්වා දුන්න නම් ඌට ඒ ආස්වාදයේ තිබෙනා වූ අසාරත්වය පෙන්ලා දුන්න නම් ඌ ප්‍රඥා පහළනොත් ඒ ආස්වාදයේ බලාපොරොත්තුවත් ඇරියම ගමන ඉවරයි. ප්‍රශ්න ඉරාකරණය වෙන්නේ උතනින්. එහෙනම් දැන් මේකෙන් අහන්නේ මොකද්ද මේ උද්‍යව්‍ය ඥානය කියන්නේ මොකද්ද කියන එකයි මේ විග්‍රහ කරන්නේ. උද්‍යව්‍ය ඥානය කියන්නේ ගත්ත හේතුවක් නිසා යමක් උදා වෙනවා. අහම්බෙන් හටගන්නේ නැහැ. මොනවා හරි යමක් හටගන්න හේතුවක් තියෙනවා. ඒකත් ඒක හේතුක නෙමෙයි බහු හේතුකයි. විවිධාකාර හේතුන් මත යමක් යමක් හටගන්නවා. ඒ හටගන්න එක දැනගත්තාම ඒ විවිධාකාර හේතුන්ගෙන් මොනවද හටගන්නේ කියලා ඉස්සෙල්ලා විග්‍රහය කරලා ගන්න. මොකද හේතුව අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොකෙන්ද කියලා ඉස්සෙල්ලා බලාගෙන ඉන්න ඕනේ. අපේ හිත යම් තැනක ආස්වාදයෙන් බැඳෙනවා නම් ඒ ආස්වාදයෙන් හිත ඒ තැන බැඳෙන නිසා ඒවා අපිට ප්‍රියමනාප නිසා ඒව ඇසුරු කරනකොට ඇසුරු කරන්න යලි යලි හිතෙන නිසා අපේ බලාපොරොත්තුවක් හැම වෙලෙම ඉදිරියට තියෙනවා. මොකද ආස්වාද විඳ ගැනීමට මෙබඳු රූප තියනවා නම් කොච්චර හොඳද? ආස්වාද විඳින මෙබඳු වින්දනයක් ලැබෙනවා නම් කොච්චර හොඳද? විඳපුවා මතක් වෙලා. ගන්න. ආස්වාදයක් ලබන්නේ මෙබඳු සංඥා ලැබෙනවා නම් මේ මේ ආකාර සංඥාවන්ගෙන් පෙනෙන හැඩරුව තල රූපතල මේවා පේනවා නම් මේ මේ හැඩරුවේට අන්න ඒක බලනකොට ඒවා විවිධාකාර රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී වශයෙන් පොට්ටබ්බ සංඥා කියලා මේ සංඥා අරගන්නවා. ඒතර ඒව අරගෙන මොකද කරන්නේ? අපි තව හිතෙන් ගොඩනගනවා. මනෝ රාජ්‍ය ගොඩනගනවා. ගොඩනගලකා සංඛාර ගොඩනගනවා. අර රූප වේදනා සංඥා මුල් කරගෙන ඒව ඇහැටතල මුල් කරගෙන හදලා හිතෙන් රෝග ගොඩනගනවා. ඊට පස්සේ මේවා අපි ලහන් දැනුවත් වෙලා ඉන්න දැනෙනකොට තමයි මේ සුව. දැනීමක් නැත්නම් සුව විඳීමකුත් නැහැ. එනිසා ඔහුට දැනීම ඕනේ. මොකද? ඔහු සුවේට පළවෙනි තැන දීලා තියෙනවා. ආස්වාදයට පළවෙනි තැන දීලා තියෙනවා. ඉතින් ඔහුගේ ප්‍රධාන බලාපොරොත්තුව මොකද ආස්වාදී. මේ පෘථජන ලෝක සත්‍යයගේ ස්වභාවය. ආස්වාදී පළවෙනි දින දීලා බලාපොරොත්තු වෙන කෙනා ඊ ආස්වාදී ලබා ගැනීමට යමකින්ද පුළුවන් කොහොමද කෙරෙන්නේ? ඒකට අවශ්‍ය සියලුම ක්‍රමවේද අනුගමනය කරනවා. ඒ මොකද පළවෙනි හේතුව ඊ ආස්වාදී ඉතර වටිනවා කියන නිගමනයේ පිහිටලා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයෙන් අපි දකින්න ඕනේ. එහෙනම් ආස්වාදයේ බලාපොරොත්තු වෙන ලෝක සත්‍යය රූප හොයනවා, වේදනා හොයනවා, සංඥා හොයනවා, සංඛාර හොයනවා, විඥාන හොයනවා. මොකක් නිසාද? ඔය කියන කාරණා පහම ආස්වාද දෙන නිසා ඕවා උපාදාන කරනවා. එහෙනම් ඔහු මොකක්ද අල්ලන්නේ? රූපය උපාදානය කරගෙන රූප උපාදානයක්ම හොයනවා. වේදනා උපාදානය කරගෙන ඉඳගෙනම වේදනා උපාදානය කරගන්න හොයනවා. සංඥා උපාදානයක යෙදිලා ඉන්න ගාම සංඥාව තව තවත් ඉදිරියට උපාදානය කරගන්න හොයනවා. සංඛාරයක් උපාදානය කරන මම කියලා හදාගෙන ඉන්න ගාම සංඛාරයක් උපාදා අනාගතේලත් එවනු සංඛාර උපාදාන කරන්න හොයනවා. විඥාණයන් උපාදානය කරන ලයිට මම කියන හැඟීමක් හදාගෙන ඉන්නවා මදිවට. තවත් විවිධාකාර හිත් වලින් විවිධාකාර හැඟීම් ඇති කරගෙන විවිධාකාර මට්ටම් ලෝකේ හොයනවා. එතකොට මොකද වෙන්නේ ඔහු? රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංකාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන මෙන්න මේ උපාදානස්කන්ධයන්ගේ ඇලිලා ගැලිලා. ඒවා අත්හරින්න නැතුව ඒවා තුලින් සැනසුම ආස්වාදයේ හොයමින් ඒවාට ගැති වෙලා කටයුතු කරනවා. හිතනවා කියනවා කරනවා. පැවැත්ම ගෙනියනවා. මෙන්න මේක තමයි සත්‍යයාගේ සසල පැවැත්මට දුකට හේතුව. ඒ උපාදානයේ කලාව සියලු ස්කන්ධයෝ සැනසුම දෙනවා වගේ පෙන්න පෙන්න අප්‍රමාණ දුක දෙනවා. මොකද හේතුව ඒව හැමිලීම පෙළෙන වස්තු. ඒවෙන් අපේ මනස පෙළෙනවා, කය පෙළෙනවා. හිත කය පෙළෙන නිසා හැමිලීම ඒවෙන් දුකගෙන දෙනවා. අන්න ඒක තමයි කිව්වේ අට්ඨීයති හරායති jigucchati කියන කාරණා තුනේ යුක්තයි. ඔය සියලු උපාදානස්කන්ධ. මේක බලන්නේ නැහැ. බලන්නේ නැතුව මොකද කරන්නේ? ප්‍රියමනාපීකර හිත තියාගෙන සියලු දුක් අමතක කරලා ඒ ප්‍රියමනාපේම ලබන්න හිත හිතා ඉන්නකොට අනන්ත දුක් විඳිනවා අඬනවා හැපෙනවා හැබැයි අර ප්‍රියමනාපේ නිසා තව තවත් ඉදිරියට ඒවා පස්සේ හඹා යනවා නිසා දුක දැක්කේ නැතුව දුක විඳ විඳ ඒ දුක් දෙන දේ පස්සේ හඹා යනවා නම් යම්කිසි චන්දරාගයකින් ඒක අවිද්‍යාව නිසා පේන්නේ නැතිකමට කියනවා අවිද්‍යාව නිසා ලෝක සත්‍යය සංඛාර ගොඩනගලා මේ ක්‍රියාවලියට බහිනවා අන්න ඒක දකිනවා. දැක්කහම මොකද කරන්නේ? අන්න දැන් මෙතන අපි දකිනවා මොකද්ද විග්‍රහ කරලා තියෙන්නේ? මේ උද්‍යාවිය පිළිබඳව මේ ඥානීය ගැන මේ මොකද්ද මේ හටගත්තේ මොකද්ද නැති වුනේ හටගත්ත සියල්ල නැති වුණා කියවන මේක තේරෙන්නේ නැහැ ඉතින් උදා වෙන්නේ මොනවද කොහොමද උදා වෙන්නේ මෙන්න මේක විග්‍රහ කරලා දැනගන්න ඕනේ. එහෙනම් මේ ස්කන්ධ පහක් උදා වෙන ක්‍රමයක් තියෙනවා. අන්න ඒක විග්‍රහ කරලා වෙන්නලා තියෙනවා මේ උද්‍යාවේ ඥානය කියන්නේ මෙන්නකින් දැනගන්න උදා වෙන හැටි. මෙන්න මේ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධයේ උදා වෙන්නේ මෙන්න මේවා නිසායි. ඒකට ක්‍රම පහක් තියෙනවා. ඒ උදා වීම යම් දවසක නවතිනවා නම් නවතින්නේ මෙන්න මේ හේතු ටික නැති නිසායි. මේ බුදුදහමේ මූලහරය, මූල ධර්මය. මොකද්ද? හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතු ප්‍රත්‍යේ නෙමෙයි පහළ වෙන්නේ. හේතුබංග නම් පහළ වෙන්නේ නැහැ. පහළ වෙච්ච යමක් ඇත්නම් හේතුවක් නිසා පහළ වෙච්ච එක ඒකාන්තයෙන් ඊට සුසු අවස්ථාවේදී ගෙවිලා යනවාමයි. ඒක විපාකයේ හැටි. හටගත් එක විපරිණාමයටපත් වෙලා වෙනසෙන් ධර්මතාවයක් තියෙනවා. ඒ නිසා ඒ ධර්මතාවය නිසා අපිට හටගත් එකට වය වෙන්න දෙයක් නැහැ. හටගත් එක ගෙවිලෙයි. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? ගෙවෙන්න ගෙවෙන්න නවත්තන්න තෝ නැවත නැවත හදන එකයි. හදපු එක ගෙවිල යන දාට ගෙවිලෙයි. කොහොමවත් පවතින එක හදන්න බෑ කාටවත්. එහෙනම් යම් රූපස්කන්ධයක් යම් වේදනාස්කන්ධයක් යම් සංඥා ස්කන්ධයක් යම් සංකාර ස්කන්ධයක් යම් විඥාන ස්කන්ධයක් හටගෙන තිබුණ නම් මොනවා හරි අපි කරපු හේතුවකින් ඒක ගෙවිලා යන එක වළක්වන්න දෙයක් නෑ ඒක ධර්මතාවය. අපිට ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඒ ගෙවෙන්න ගෙවෙන්න නැවත හැදෙන්නේ කොහොමද? අපි හට ගන්නවන ක්‍රමයක් තියෙනවා. අන්නේ හට ගන්නන ක්‍රමී යම් දවසක දැනගත්තා නම් අන්න දැනගන්න උද්‍යාවේ ඥානෙ. උදේ ඥානෙ. අන්නේ ක්‍රමයේ දැනගත්තාම ඒ හේතුව යම් තැනක නිරෝධ නම් ඒ ඵලය ආයිත් හටගන්නේ නැහැ හේතුව නැති නිසා. අන්න එක වැය ඥානෙ. අනිත්‍ය දකින්නවා කියන්නේ ඔන්නේ උද්‍යව්‍ය ඥානෙ දැකලා කියනවා අනිත්‍ය දකින්නවා. ඉතින් හටගන්න එක දැනගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි පටිච්චසමුප්පන්නව දැනගන්නේ. අන්න එක තමයි අපි කියව අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති මෙන්න හටගන්න ක්‍රමයක් කැටි කරලා කිව්ව පරිත්‍යාමපාද ක්‍රමයට මෙන්න මේ ක්‍රමේ තියෙන තාක්කල් කවදාවත් මේ හටගන්න එක නවත්තන්න බෑ මොනවද හටගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පහ පංචස්කන්ධේ පංචස්කන්ධේ යම්තාක් හටගන්නවද Taman ඇසුරෙමයි ඒක දුක විඳින්න වෙනවා. රූපස්කන්ධයේ මම හටගන්නේ වුණා. මම ඒක හැදුවා නම් රූපස්කන්ධය නිසා ඒකේ ඇලෙනකොට රූපයක් හා සම්බන්ධ වෙලා ඒ රූපයට වදින හැම පහරකම වේදනාව විඳින්න වෙනවා. ඒක වළක්වන්න බෑ. සැප වේදනා බලාපොරොත්තු වෙන රූපය හදාගත්තර අප්‍රමාණ දුක් වේදනා ඒ තුලින් විඳින්න වෙනවා. ඒ විඳීමේදී දුකක් විඳිනවා. මොකක් නිසාද? දුකට හේතු වෙන ස්පර්ශයෙන්. මම විඳිනවා කියන වචනේ ගත්තොත් ආයිත් අහු වෙනවා කොටු වෙනවා මමත්වයකට. ඉතින් මම කියන වචනේ හැදිලා තියෙන්නේ ওই රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ පහ නිසා හටගත්ත මායා රටාවකින්. දැනගන්න ඕනේ මොකද්ද? මේ පරිත්‍යාමපාද චක්‍රයට අනුකූලව වින්දනයක් හැබෑ නම් ස්පර්ශය නිසායි. වින්දනේ නවත්තන්න ස්පර්ශ නිරෝධේ නවතිනවා. මම කියන කතාව පැත්තකින් තියලා යථාර්ථයෙන් දකින්න කිව්වෙත් ඔන්න ඕකයි. ඉතින් ඒතර මොකද්ද කරගන්නේ? මේ උදා වෙන ක්‍රමයක් තියෙනවා. තව ක්‍රමයකින්. අර අවිද්‍යාපත්‍ය සංඛාරා කිව්ව ක්‍රමයේම වෙනස් ක්‍රමයකින් පෙන්නනවා. මොකද්ද? අවිද්‍යා සමුදය රූප සමුදය. අවිද්‍යා සමුදයෙන් රූප සමුදය වෙනවා. තණ්හා සමුදය රූප සමුදය. තණ්හා සමුදයෙන් මේ රූප සමුදය වෙනවා. සමුදය වෙනවා කියන්නේ අද මේ රූපයකින් පෙනී සිටිනවා වාගේම මේ රූපේ කැඩිලා බිඳිලා විනාශෙලා ගිය දාසවල මේකේ නවතින්නේ නැහැ. තවත් රූපස්කන්ධයක් හැදෙනවා. ඒක විපාකයේ වතින් හටගත් එක මරණයෙන් කෙලවරින සංකතියක් අද හදාගෙන ඉන්නවා. මේ මස්ලේ කය කියලා. හැබැයි මේක අවුරුදු 60 70ක් 80ක් 90ක් ගින් හරි මැරිලා විනාශ වෙන දවසක් තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක අපි මේක මේක ඉක්මනින් විනාශ කරගන්න වහ බොන්න ඕනෙත් නෑ. දඟලන්න ඕනේ නෑ. ඒක ධර්මතාවයේ ඒකාන්තයෙන් පවතින එකක් නම් හම්බෙලා නෑ. ඒක දුක්ඛ ස්කන්ධය තමයි හම්බ වුනේ. මොකක් නිසාද? මේක විවිධාකාර වන්නා උදීන් පෙළෙන එකක් රූපස්කන්ධය කියලා හොදා හදාගත්තා. මොකක් නිසාද? ඉබේ හැදුනා නෙමෙයි. මේක හරි වටිනා දෙයක් කියලා අවිද්‍යාවේ තීරණයක් අරගත්. අනේ මට රූපයෙන් පෙනී සිටින්න ඇත්නම් අදහසක් ආවා. ওই අදහස කොච්චර හරි ලියලනවා. අනේ මට මෙබඳු කෙනෙක් හැටියට ඉන්න ඇත්නම් දිව්‍යමය රූපයකින් ඉන්න ඇත්නම් දෙවියෙක් වෙලා බ්‍රහ්මමය රූපයකින් බ්‍රහ්මීක වෙලා ඉඳ ඇත්නම් තේජස් විහිදුවාගෙන ආලෝක විහිදුවාගෙන මනුෂ්‍යමය රූපයකින් හොඳ තේජස් මිනිසෙක් වෙලා දැක්ක ගම අනික් අය බ්‍රාන්ත වෙලා බලන මෙහෙම කෙනෙක් වෙන්න ඇත්නම් ඒකෝ දැක්ක දැක්ක කෙනා මා කෙරේ වසන කෙනෙක් જાතිය කයක් ඇතුව මට ඉන්න ඇත්නම් මේ ඉන්න ඇත්නම් රූපයකින් ඉන්න ඇත්නම් මෙන්න මේ හැඟීමක් තියෙනවා මෙන්න මේකට කියනවා රූපය පහල කරන කාම භවේ ඔහු ඉන්නවා කාමයේ මුල් කරගෙන ආස්වාදයක් බලාපොරොත්තු වෙනගේ ඉන්න ඇත්නම් කියන අදහස ආවේ. ඒ අනුව තමයි ඔහුගේ භවය හැදෙන්නේ. මෙන්න මේකට කියනවා මේ රූපය වටිනවා කියන දෘෂ්ටියක් යම් තාකල් ඔහුගේ තියෙනවද? ඒකට කියනවා අවිද්‍යාව. අවිද්‍යාව සමුදය රූප සමුදය. ඔන්න රූප සමුදය වෙන්න රූප පහළ වෙන්න හේතුව අවිද්‍යාව සමුදය. මේක අවිද්‍යාව යම් තැනකද තෘෂ්ණාව එතන. හරි ආසයි. එහෙම ඉන්න ඇත්නම්. නිරෝගී කෙනෙක් කියලා හොඳට ඉන්න ඇත්නම්. සමාජයේ පිළිගත් කෙනෙක් හැටියට ඉන්න ඇත්නම්. මේ මනුස්ස රූපයක් ලැබෙන්න හේතු. අනේ මට කිසිම කරදරයක් නැතුව මගේ පිරිසත් එක්කලා හොඳට සැනසille ඉන්න ඇත්නම්. හැමදාම මට තරුණයෙක් වගේ ඉන්න ඇත්නම්. විවිධ හේතු වෙනවා අදහස්. මට හොඳ පිරිසක් එක්කලා කතා කරලා පිරිසක තත්ත්ව සානාන්තරය ලබාගෙන ඉන්න ඇත්නම්. මට හොඳ රස්සාවක් කරලා හිටන් හොඳ සෑනක් අරගෙන ඉන්න ඇත්නම්. මෙන්න මෙහෙම ඉන්න ඇත්නම් එක එක බුද්ධලයා දකිනවා අනේ මට අරය වාගින්න ඇත්නම් මෙයා වාගින්න ඇත්නම් අනේ මටත් ඇමතිවරයෙක් වාගින්න ඇත්නම් ඇමති පදවියක් එහෙම මට ලැබුණා නම් කොච්චර හොඳද මට ජනාධිපති වෙන්න ඇත්නම් ඉතින් ඔක්කොම මේ මනුස්ස කය ලබාගෙන එක එකනා විදිහට ඉන්න ඇත්නම් මෙන්න මේ අදහසක් ආපුහම කියනවා තණ්හා පත්‍ය නෑ තණ්හා සමුදය රූප සමුදය මේ රූප සමුදයේ තව කාරණයක් ඔය ඒ තැන් තණ්හා කරන එක තතර තතර අභිනන්දනි. ඒතන අභිනන්දනය කරනවා. අනේ ඉතින් පතපතා ඉන්නවා. කවද්ද අපි පින් කරලා තිබුණ නැති හින්දා මෙහෙම වෙන්නේ පින් කරමු ඔබට. ඕවගිත් කියනවා. මේ විවිධාකාර தත්වයන් පතනවා. බාරකාර වෙනවා. ඔක්කොම කරනවා. අනේ අනික් කටියට අර පින් නැද්ද ළමයි තුන්දෙනයි, ලන්නන ළමයි දෙන්නයි, නෝනායි මහත්තයා යන හැටි සංවිධානය වෙච්ච පවුලක් අනේ මටත් එහෙම වෙලා ඉන්න ඇත්නම්. බලංග වර්ගයන්ගේ ලස්සන, මිනිහාගේ ලස්සන දෙන්නා යනකොට හරියට දෙයියෝ දේවාංගලා යනවා වගේ නැදකි මයි ගෑණි ගැටි මගේ මිනිහා ගැටි ඒ පැත්ත බලලා නමුන් එන්නම තහම්බෙන්නේ ඒවා මට අහවල් જાතිය කෙනෙක් වෙන්න ඇත්නම් මේ රූප පතන හැටි තෘෂ්ණාවෙන් මේකට කියනවා තණ්හා සමුදය රූප සමුදය මෙන්න රූප සමුදයට තව කාරණේ මේ මේක තමයි මේ අනිත්‍ය දැක්කේ නැතුවහම අනිත්‍ය දැක්කනම් මේක අනිත් පැත්තට හිටිනවා මේ අනිත්‍ය කියන එක දකින්න නැතුව නිත්‍යයි කියලා හිතාගත්තාම දකින්න හැටි මේ තියෙන්නේ තණ්හා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය. යම්කිසි රූපයක් සකස් වීමට හේතුකාරක වන යම්කිසි කර්ම වේගයක් ඇද්ද? ඔහේ කර්ම වේගය නිස්පාදනය කරනවා. කර්මය නිපදවනවා. නිපදවනකොට මොකද වෙන්නේ? ඒ කර්ම ශක්තියක් ගොඩනගෙනවා. ඔහුට ඒ කර්ම ශක්තිය නිසා එවන්දු රූපයක් ලබන්න ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. මොනවද කර්ම ශක්තිය? අනේ මම මේ කරන විනෙන් මට මෙබඳු රූපයක් ලබාගෙන උපදින්න ලැබේවා. මෙබඳු කෝටිපතියෙක් වේවා. මට මෙබඳු தත්යෙන් රජ වෙන්න ලැබේවා. මට මෙබඳු සිටුවරයෙක් වෙන්න ලැබේවා. මෙන්න මෙහෙම කර කර කර්ම සම්බුදේ කරනවා. කම්ම සම්බුදේ අරූප සම්බුදේ අරූප සම්බුදේට හේතු වෙන්නේ නැහැ. ආහාර සම්බුදේ අරූප සම්බුදේ. රූප සම්බුදේ වෙන්න හේතු වෙන ආහාරයක් තියෙනවා. ඊ ආහාරයට අනුකූලව තමුන් හැඩ වැඩ වෙලා. අනේ මෙහෙම කාපුවාම මෙහෙම જાති ගත්තාම නිරෝගීව මෙන්න මෙහෙම හැඩ ඇතුව ඉන්න ලැබෙනවා. අන්න එහෙම අරගෙන හැඩ වැඩ වෙන්න ලස්සන වෙන්න කෑම කනවා. බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු විලා මොකද කරන්නේ? ඔහු ඒ බලාපොරොත්තු අත්හරින්න නැතුව මැරෙනකොට ඔහු ඊට අනුකූලවන්නව තැන්න ඔහු මෙහෙ යවෙන්න හේතු වෙන ශක්තිය කියකිනු නිපද වෙනවා. ආහාර සමුදය රූප සමුදය. ඔය ලැබෙන හැටි. ඒතර මොකද වෙන්නේ? යම් තැනක උපන්නම් එකපාරම ගහෙන් ගෙඩියේ නැහැ ලොකු එකෙක් වෙලා උපදින්නේ නැහැ. ඉපදුනා නම් තව ශක්තියක් අරගන්නවා ඒ උපදින කෙනා පූර්ණ භාවයටපත් වෙන්නේ එක් වෙන්න. ඒකෙන් ලදරුවේ වශයෙන් උපන්න නම් ශක්තියක් ගැබ්බෙලාමයි උපදින්නේ තරුණ භාවයටපත් වෙනකන් කය වැඩෙන්නේ. මෙන්න මේක ටිකක් නිබ්බාති ලක්කණං රූප සමුදය. ඔන්න රූපයේ සමුදයෙන් තව ලක්ෂණයක්. අවිද්‍යාව, තෘෂ්ණාව, කර්ම, ආහාර නිබ්බාති. රූප සමුදේ වෙන්නේ තෝකෙන් වේදනා සමුදේ වෙන්නේ තෝකෙන්. අන්න සකස් වෙන ආකාරයේ එක එක වින්දන තියෙනවා. විවිධ සැප වින්දන. ඒවට ආසා කරනවා. අනේ මටත් මෙහෙම සැප විඳගෙන ඉන්න ඇත්නම්. අනේ මටත් මෙහෙම සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න ඇත්නම්. මට මෙහෙම රහට කන්න ඇත්නම්. මගේ කෑමේස හැමදාම මේ වගේ නම්. අන්න අපි හැමදේම මෙහෙමත් බලාපොරොත්තු වෙන එකක් තියෙනවා. මොකද්ද මේ? තණ්හා අපි ඉතලා කිව්වා වගේම වේදනා සමුදේ. වේදනාව ගොඩ නගනවා. හරි කැමති සුඛ වේදනාවන්. දුක් වේදනාවකින් අහක් වෙන්න. සුඛ වේදනාවන්ගේ ඇසුරට ගිහිලා ඇලෙන්න ගැලෙන්න හැඟීමක් එනවා. මෙන්න මේ අදහස මුල් වෙලා තියෙන තාක්කල් මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් යුක්තව ඒක ප්‍රියමනාපා කියලා වටිනාකමක් දෙනවා. වේදනාවන්ට, වින්දනයන්ට. ඒතර මොකද කරන්නේ? අවිද්‍යාව නිසා ඕවා බලාපොරොත්තු වෙනවා. අවිද්‍යා සමුදය, වේදනා සමුදය. තණ්හා සමුදය, වේදනා සමුදය. ඔහු ඒ නිසා මොකද කරන්නේ? ඒ බඳු අය දැකලා ඒ බඳු තැන් දැකලා ඒ තැන්වල හිත පිහිටවා ගන්නවා. හිත පිහිටවාගෙන අනීමටත් මේ தත්ත්වෙටපත් වෙන්න නැත්නම් මෙහෙම කෙනෙක් වෙන්න නැත්නම් අර වගේ කෙනෙක් වෙන්න නැත්නම් ඔය ආදී වශයෙන් වින්දනයක් ලබා ගැනීම පිළිබඳව. අහවල් කෙනා සමග විඳින්න නැත්නම් අහවල් අය සමග විඳින්න නැත්නම් මෙහෙම අදහස් එනවා. එතකොට මොකද වෙන්නේ? අන්න වේදනා සමුදය සිද්ධ වෙනවා තණ්හා සමුදය. ඊට පස්සේ ඔහු මොකද කරන්නේ? යම් කිසි බඳු වින්දනයක් විඳීමට හේතු වෙන යම් කර්මයක් ඇද්ද? පුණ්‍ය කර්මයක් ඇත්නම් පුණ්‍ය කර්මය හරි කරනවා. අනේ මට මෙහෙම කරන මේ පිණින් මෙහෙම සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා. පැතුමකුත් පතනවා. මොකද්ද වෙන්නේ? අන්න ඔහු විදිහින් කරනවා කර්මයක්. කම්ම සමුදය වේදනා සමුදය. ඒතර ආහාර සමුදයක් තියෙනවා. වේදනාවට හේතු වෙන්නා වූ ආහාරී ස්පර්ශයයි. පසවත්‍ය වේදනා. ඔව් ඒ ස්පර්ශයන් සමුදය කරනවා. ස්පර්ශ සමුදේ නිසා වේදනා සමුදේ කරගන්නවා. රස සමුදය වේදනා සමුදය ආහාර සමුදය වේදනා සමුදය. අනිකාර්ණී යම් කිසි වින්දනයක් ගත්තා නම් ඕක උපරිමයට නගා ගන්නකම් ඒ පුද්ගල හිතෙන් කයෙන් වචනෙන් ඒ පස්සේ කටයුතු කරනවා. එතකොට මොකද වෙන්නේ? නිබ්බති ලක්කනම් වේදනා සමුදය. අන්න ඒක නිස්පාදනය කරලා වින්දනයේ මුදුන් පෙත්තට නගවා ගන්න. ඔහු ක්‍රියාත්මක වෙනවා. ওই කාරණාවලින් වේදනාව සමුදේ වෙනවා. දැන් සංඥා සංකාර විඥාන සමුදේ වෙන්නේත් ওই විදිහට. විඥාන පහළ වෙන උලත් ඔය වගේ. අවිද්‍යාව සමුදය විඥාන සමුදය. තණ්හා සමුදය විඥාන සමුදය. ආහාර සමුදය විඥාන සමුදය විඥානයේ නාම රූප එතකොට ආහාර වෙනවා නාම රූප සමුදය විඥාන සමුදය පස්ස සමුදය විඥාන සමුදය මේ ස්පර්ශය මුල් කරගෙන විඥානයේ හේතුකාරක ස්පර්ශ ලබා දෙනවා විඥානීය ගොඩනැගිලා හිටන් තමාගේ බලාපොරොත්තු හිතේනකන් හිතෙන් කායෙන් වචනේ කටයුතු කරනවා. කටයුතු කරන මොකද නිබ්බාති ලක්ෂණ විඥාන සමුදය. මෙන්න සමුදය කරන හැටි. ඔය කියන්නේ දුක සමුදයමයි. පරිත්‍යාමපාදයෙන් පටන් ගත්ත ಜಾති සමුදය කරපු හැටිමයි. ඔය කිව්වේ. පංචස්කන්ධේ ගොඩ ගැහුවා නම් සමුදය කරා නම් උපාදානයේ බැඳිලා. මේකට කියනවා පංච උපාදානයෙන් අවිද්‍යාවෙන් ඉන්න තාකල් ලෝක සත්‍යය ඔය සමුදේ සමුදේ කියලා විදිය කරනවා. මෙන්න මේකට කරනවා නම් කියනවා පංච උපාදානස්කන්ධය ආස්වාදයෙන් බැඳුනහම දුක සහ එහි බැඳුණු චන්දරාගය නැවති දුක සමුදයත් එකලා එකතු වෙලා අනන්ත සංසාරයේ නොකැඩී දුක් විඳගෙන සසර ගමන එනවා. ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පහල කරමින්. දැන් මෙන්න මේක දැක්කහම කියනවා මෙන්න සමුදය හටගන්න ක්‍රමේ. උදේ ඥානය කියනවා ඔකට. ගොඩ නැගෙන ඥානෙ, ගොඩ නැගෙන හැටි දකින්න ඥානෙ. දැන් මොකද්ද කරන්නේ? වැය ඥානෙ දකින්න ඕනේ. එහෙනම් හේතුවක් නිසායි ගොඩ නැගින්නේ මේ හේතුවර කවුරුවත් පලි නෑ. මම මේ විඳින්නේ මා විසින් නැත්නම් අර කියන විදිහටම කවුරුවත් ගොඩ නගලා දුන්නේ එකට පව් විඳිනවා නෙමෙයි. මේ වේදනාව විඳිනවා නෙමෙයි. හේතුඵල වශයෙන් ගොඩ නගපු දෙයක් තියෙනවා. ඒක තමාගේ ක්‍රියාකාරීත්වයෙන්ම. එහෙම ක්‍රියා කරපු නිසා තමයි මේ බේරෙන්න බැරි. මෙබඳු දුකෙන්. එහෙනම් මේ ක්‍රියාව නිරෝධ කෙරුවොත් මෙයාමත් දුක්ඛ නිරෝධය සිද්ධ වෙනවා. එහෙනම් මොකද්ද නිරෝධ කළ යුතු ක්‍රියාව? අවිද්‍යාව නිරෝධ කෙරුවා නම් මේ කියන්නා රූප නිරෝධ වෙනවා. මොකක් නිසාද? අවිද්‍යාව නිරෝධ කළොත් අසාරයි නොවටිනා දෙයක්. අන්න එන ප්‍රඥාව නිගමනේ. මොකද්ද අවිද්‍යාව නිගමනේ සාරයි වටිනා දෙයක්. කොහොමද අවිද්‍යාව දුරු කරගන්නේ? අනිත්‍ය දේ, දුක්ඛ දේ, අනාත්ම දේ කොහොමද සාර වටිනා දෙයක් වෙන්නේ? විමර්ශනය කරගෙන යනකොට ප්‍රඥා පහළලා පේනවා. ඇත්ත වශයෙන්ම අනිත්‍ය දේ, දුක්ඛ දේ, අනාත්ම දේ අසාර දෙයක් මිස සාර දෙයක් නෙවෙයි, වටිනා දෙයක් නෙවෙයි. නොවටිනා අසාර දෙයක්. අවබෝධය ආවනම් මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධයි. අවිද්‍යා නිරෝධ නම් මොකද වෙන්නේ? ඔව් රූපපස යන මානසිකත්වයෙන් නිදහස් වෙනවා. රූප නිරෝධයි. අනුරූප නිරෝධ කරන්න හැටි. ඒතර අවිද්‍යාව යම් තැනක නැද්ද? ඒ ඒ තැන ඇලෙන තණ්හාව එතන නැතුව යනවා. තණ්හා නිරෝධා රූප නිරෝධෝ. රූප නිරෝධා අන්න තණ්හා නිරෝධයෙන් රූප නිරෝධ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔහු කවදාවත් මෙබන්දේ ක්‍රේවා මෙබන් තත්ත්වයේ පත්‍ය මෙබන්දු රූපයක් මෙබන්දු වේදනාවක් මෙබන් සංඥාවක් මෙබන් සංකාරයක් මෙබන්දු විඥානයක් මට ලැබේවා කියන බලාපොරොත්තුවකින් කරන්නා වූ කර්මයක් ඔහුගේ නෑ. ඔහු කරන කර්මයක් කරනවා නම් යහපත් දේ යහපත් දිහා කරනවා මිසක් මතු ප්‍රයත්නක මතු බලාපොරොත්තුවක් ඒවා කියලා බලාපොරොත්තු නෑ වැතුන්නේ. ඒ නිසා අවුට මොකද කරන්නේ? කර්ම නිරෝධේ විලා කර්ම නිරෝධයෙන් රූප නිරෝධයි වේදනා නිරෝධයි ඔක්කොම නිරෝධයි විදිහට පංචස්කන්ධ නිරෝධ වෙන හැටි. එතකොට මොකද කරන්නේ? ආහාර නිරෝධා. රූප රූපේ පහළ වෙන්න, වේදනා පහළ වෙන්න, සංඥා සංකාර විඥාන පහළ වෙන්න. යමක් යමක් ආහාරද ඔහු දන්නවා මෙන්න මේ දේ ඇසුරු කරපුවාමයි මේ හිත ගොඩ නැගෙන්නේ. මේ වේදනාව ගොඩ නැගෙන්නේ. ඒ වායේ ඇසුර නොකර හිටියොත් මට මේ කියන්නා වූ ප්‍රශ්නේ නෑ. අන්න ඒ ඔහු දකින්නට ආහාර නිරෝධ වෙන ඔහුට දැනගන්න පුළුවන් තේරෙනවා. ක්‍රියාවලිය තේරුම් ගන්නවා නිරෝධ කරන ක්‍රියාවලිය. ඒක නිරෝධ කරනවා. නිරෝධ කරපුවාම ඔහුට නැවත වාරයක් පවතින දෙයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? විපරිණාම ලක්ෂණ රූප නිරෝධා. හටගතර එකක් තියෙනවා විපරිණාමයටපත් වෙලා වෙනසිලා යනකොට තිවිච රූපේ නිරෝධයි මතු එකක් හටගත්තේත් නැහැ. එහෙනම් ඔහු පංචස්කන්ධ නිරෝධයක් කරා නම් ඒ හේතුවෙන් නැවතත් උපාදානෙ ඉවර කළා නිරෝධ කළේ නැවත වාරය පංචස්කන්ධයක් එක සම්බන්ධ වෙලා විදින කිසිම ආකාර දුක් කරදරයක් නැහැ. සියල්ලෙන් නිදහස් නිවනින් ලබන පූර්ණ සුවය එතන ලැබෙනවා. මෙන්න මේකයි මෙතන වෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික යම් දවසක දැක්කා නම් කියනවා අනිච්ච දැක්කා. අනිච්ච දැක්කා නම් තවත් දකින්න දෙයක් නැහැ කිව්වේ ඒකයි. දුක්ඛක් දකින්නවා අනාත්තක් දකින්නවා නිවන් දැකලත් ඉවරයි අනිච්ච දැක දාන. අනිච්ච දකින්න එක වැහුවදාට එකක්වත් ලබා ගන්න බෑ. ඒකර ඉතිර නෑ ඉතිර නෑ කියකේ ඉන්නවා. මෙච්චර විග්‍රහ කරලා තියෙන විග්‍රහය තේරුම් ගන්න බැරුව. අනිත්‍යයි කියන්නේ මොකද? ඉතිර නැති නිසා. ඊටාම කිටි තේරුමක් දෙනවා ප්‍රඥාව වැඩි තිබිච්ච අහලකවත් නෑ. ඉතින් කොහොම තේරෙන්නේ? ඉතින් මෙච්චර පැහැදිලි කරලා තියෙන 50 ආකාරයකින් දකින නුවණක් මේ විග්‍රහ කරලා තියෙනවා. මේ පංචස්කන්ධය පිළිබඳ පස් ආකාරයකින් සමුදේ වෙන හැටි එක එකට 25 ආකාරයෙන් මේ සමුදේ වෙන හැටි 25 ආකාරයන් නිරෝධ කිරීමෙන් නිරෝධ වෙන හැටි toy විදිහට දැක්කහම මෙන්න මේකලා කියනවා උද්‍යාවේ ඥානෙ. ඉතින් ඕක කියන එක දකින්න නැතුව සමහත් යන තවත් දෙනකම් ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා. ඕක දකින්න ඒතර උද්‍යාවේ ඥානෙ කියනවා. ඊට පස්සේ කකුල නවාගිලා හිරි වැටෙනකොට හොඳට දැනෙනවා. චිලි චිලි චිලි චිලි චිලි ගාන ගතිය. දැනෙනවා. දැන් ඉතින් කියනවා මට නම් දැනෙනවා දැන් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා පෙනි පෙනි යනවා ඥානෙ පහලලා කියන. ගිහින් කිව්වහම කියන වැඩේ හරියට හරි කියලා. දැන් ඉතින් ඔබ ඔක්කොම ලබා ගත්තා ඔබට උද්‍යව ඥානෙ පහලුණා කියලා දැන් තානාන්තරයකුත් දෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? කකුල හිරි වැටලා තිබුණා කකුල හිරියන්නේ චිලි චිලි ගාන ගතිය. ඉතින් ඔහොම මේ ඇඟට දැනෙනවා. මුළු ඇඟම හිරි වැටලා වා ගිහිලා ඔය ඉඳගෙන හිටපු ගහ පෙලක් වෙලාවකට ওই චිත්ත ප්‍රසාදයන් එනකොට ඉතින් ඔවැහි තියෙනවා විවිධ ක්‍රම. ඉතින් අන්න ඒ ක්‍රම එනකොට ඔය ඇඟ හිවුඩු පිව වෙනවා කියන එකක් වෙනවා. ඒ වගේ එක එක විදිහේ ප්‍රසාදයන් ඇති වෙනවා. ඇති වෙන මේ ඇඟේ ඇති වෙනා විවිධාකාර වෙනස්කම්. ඔහොම ඇති වෙන නිකන් ඇඟ හිරිවැටි ඇටි යනවා වගේ එකක් වෙනවා. ඒ වෙලාවේදී හිතනවා මට මේ ඇතිවීම නැතිවීම වැටහුණනි කියලා. ඇඟ ඇතුලේ තියෙන එක. ඔහොම දේවල් වෙනවා. ඉතින් මේ කියන එක ඥානවන්තව තේරුම් ගන්න එක පැත්තකින් තියලා මේකේ කර මුලා වුණාම කවදා නිවන් දකින්නද? තේරුම් ගන්න ප්‍රඥාව පහළ වෙන්න නිවන් අවබෝධ කරන්න වෙන හේකින් බෑ. එනිසා අපිට දැනෙන්නේ මොකේද? ඒ දැනෙන යම් කිසි හිතක ස්වභාවයක් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. විවිධ දේවල් දැනෙන එක. ප්‍රඥාවට තේරුම් ගන්නවා කියන්නේ ඊට වඩා හුඟක් ගැඹුරු දෙයක්. නිකන් දැනෙන්නව වාගේ නෙමෙයි ඒක. දැනෙන දේවල් නම් ඕන කෙනෙකුට දැනෙනවා. ප්‍රඥාව කියන එක විමර්ශනය කරලා යථාර්ථයට අනුකූලව මෙනෙහි කරලා බලනකොට වැටෙන මහා විශේෂ ඥානයක්. ඉතින් ඒ නිසා ප්‍රඥාවෙන් යථාර්ථය දැනගන්න උත්සාහ කරන්න ඕනේ. උද්‍යවි ඥානය කියන්නේ ඒකදී මේ අහලා තින්නේ දියාපු පොත්පත් තියනවාද ආදී වශයෙන් විග්‍රහ කරලා. ඉතින් මේ මේ පිළිබඳව අවශ්‍ය කරන ලිපියක් ඉදිරියට සම්පූර්ණ සකස් කරලා අපේ සංගලාවක් තියෙන සංගලාවට ලැබෙන්න සලස්සන්නා. මොකද යහන්නේ මේක දැනගන්න කැමති ඒ පිළිබඳ විස්තර ඇති පොත්පත් ආදී කාර්යාලයේ ලබා ගන්න ක්‍රමයක් නැද්ද කියලා යහන්නේ ඉතින් මේකට ඉතින් අපිට වෙනම කියන්න එකක් නැහැ ලියපු පොත්වල සාමාන්‍යයෙන් ඇති මේ පටිගත කරපු ඇත් මෙහෙම දේශනා කරපු ඇති තව විතර සාහිත්‍යවල ලිපියක් ලියලා ඊළඟ අවස්ථාවක මේ අවශ්‍ය කරන මේ සංග්‍රහයක් තියෙනවා මේ දෙන සංග්‍රහව ඒ සංග්‍රහවට සටහන් කරලා දෙවෙනි සලස්සන්නා